විජය ගගනැන් වූ ඥාන ප්‍රදීපය දැල් වූ දුක නිවන පැනසාර බුදු බණක රන්සාර ගුණ පිරුණ තින්සාර තෙත් ශාන්තිය වාචිකමං දිනෝ වාචිකමං රාත්‍රික පිරිත් දේශනය දිනකම රාත්‍රී 10:30 අලුයම පහ දක්වා දුරකථන අංකය 071 68 50 හරි ඉරිදා උදෑසන අටට ධර්ම දේශනා. ඔබත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයට දායකත්වයේ ලබා දී ලෝතුරු සුවය උදා කරගන්න. දායකත්ව සඳහා අමතන්න නියෝජ්‍ය අධ්‍යයනපාල 0.71 52 4 මිත්‍යා අඳුරෙන්දී ප්‍රඥා ආලෝකයෙන් ලොව දකිමු සෑම බෞද්ධයෙකුම යුතු පුවත්පතයි මෙත්සිත සෑම පුරපතක් රෝදින කණිකුත් ගහවිල උඩත්තව මෛත්‍රී සේවනාරාමේ ප්‍රකාශනයේ විමසීම් 037 20 51 222 සම්පත් සංහිඳ සේව. ජ්‍යෙෂ්ඨ පුරවැසිය ඔබට සම්පත් විශ්වාසයේ බැංකු කටයුතු දැන් ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න 2303050 අමතන්න. සම්පත් සංහිඳ සේව හදවතින් යොමු ඔබට. කෘෂිකාර්මික සංහිඳියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය. බොරදිය මංකඩ. සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7 සිට 7:30 දක්වා ගන්ධි ශ්‍රී ලංකා ගුවන් විදුලිය. මම අලුත උපන් බෙල්ල අවුරුදු 5 දක්වා දූපතුන් වෙනුවෙන්මයි රුපියල් 100ක අවම තැන්පතුවකින් ගිණුම ආරඹා ඔබට කැමති පරිදි ඕනෑම මුදලක් ඕනෑම විටක තැන්පත් කළ හැකියි. සාමාන්‍ය තුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් මෙන්ම ගිණුමේ ශීර්ෂය හා බැඳුණු ආකර්ශනීය තෑගි ඉසුරු උදාන ගිණුම ජනහද හඳුනන මහජන බැංකුව නිද හසේ නිල් ගුණ පුරා කලුපුරින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනෙනවා. නමෝ නමෝ බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ක්‍රමෆෝන් යුගයේ ගීතයක්. අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ ග්‍රැමෆෝන් ගීතයේ රස මිහිර ස්වායන අමරණීය මතක සුවඳ ගීත අතරේ ඔබ බොහොම වටිනාකමක් රැඳුණු ගීත අපේ වැඩසටහන හරහා රස විඳිනවායි කියන කාරණය හැම සතියකම වැඩසටහන ප්‍රචාරය වන අතරේ ඒ වගේම ඉන්පසුවත් ලැබෙන දුරකථන ඇමතුම් සහ තැපල්පත් දිහා බලපුවම අපිට පැහැදිලි. ඉතින් අපි හැමදාම උත්සාහ කරන්නේ ඒ ගීතවල මුල් රසය ඔබට සමීප කරමින් අමරණීය මතක සුවඳින් ග්‍රැමෆෝන් ගීත ඉතිහාසය වගේම එදා ගුවන් විදුලියේ නිර්මාණය වුණු බොහොම රසවත් වුණු ගීත ඔබට අහන්න අවකාශය ලබා දෙමින් මේ රසය උපරිමයෙන් ඔබට සමීප කරවීම. අපි ගිය සතියේත් ඒ වගේම ඊට ඉස්සර සතියේදීත් ප්‍රචාරය කරපු ගීත පිළිබඳව හොඳ ප්‍රතිචාර තිබුණා විශේෂයෙන්ම අපි ඇසල පෙරහර මංගල්‍ය හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ගීත මම හිතන්නේ බොහෝ දෙනෙක් අපිට ඇගයීම් කරපු වැඩසටහනක් බවට පත් වුණා මොකද කාලයකට පස්සේ එක දිගට තාම මෙවුරු ගීතාවලියක් මේ දලදා පෙරහර හා සම්බන්ධයෙන් රස විඳින්න ලැබුණයි කියලා බොහෝ දෙනෙක් අපිට කතා කරලා මතක් කරා විශේෂයෙන් මේ ගීත සමහර දෙනෙක් රස විඳ පළවෙනි වතාවට කියන කාරණයක් මතක් කරා. ඉතින් මේ සියලු කාරණා හැමදෙනාටම මතක් කළාට අපෙත් එක්ක රැඳලා හිටියට බොහොම ස්තුතියි කියන අතරේ අදත් අපේ අමරණීය මතක සුවඳෙන් ඉතාම රසවත් වුණු ගීත පෙළක් ඔබට රස විඳින්න ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ආරාධනා කරනවා රැඳෙමු මේ ග්‍රැමෆෝන් ගීත ඉතිහාසයේ අපූර්ව මියුරු ගීතාවලිය අමරණීය මතක සුවඳ ශෝතපාල සමගින් දේවි චන්ද්‍රිකා ගායනා කරපු ගීතයක් තමයි රස විඳින්න අවකාශය හදලා දුන්නේ. ඒක මේ තාත්තා කෙනෙකුයි මේ දුවයි අතර සංවාදයක්. අනුරාධ කරුණ අභිෂේකද තමයි රචනා කරලා තින්නේ. මොහමඩ් සාලි සංගීතවත් කළේ මේ පිලිප්ස් කියන අර කුඩා තැටියකට. ඒ යුගයේ 70 දශකේ ගම ජනප්‍රිය වුණ මේ ගීතේ. අපේ දෙවෙනි ගීතයත් අර දවසේ පුංචි දරුවන්ගේ ලෝකයේ සුන්දරකම පිළිබඳව ගැයෙන ඔම ආදරණීය ගීතයක් රස විඳින්න ඔබට ලබා දෙන්න කල්පනා කරා. පුංචි දරුවනුත් අපේ වැඩසටහන ගොඩක් අහන නිසා ඉතින් ඔවුන්ට මේක රසබර අත්දැකීමක් වේවි. මම හිතන්නේ මේ ගීතය අපේ වැඩිහිටියන් නම් එවක අහලා බොහොම Tamanගේ පුංචි කාලයේ තලත් අපූර්වත්වයක් විඳ ගීතයක් විදිහට තමයි සඳහන් කරන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඇත්ත. දැන් මේ දිනවල අපි පෙරහැර කරානේ ගිය සතියේ මේ මේ පෙරහැර සම්බන්ධව තමයි කුඩාදරු හරි ආදරේ ආසයි මේ පෙරහැරවල් බලන්න. දැන් මේ පෙරහැර සමයේ ගෙවි යන වකවානුව අනුරාධ මේ කරුණාත් අධේශය කර ළමා පිටියට මේ එවකට ගොනිදිලි මේ ගීතය රචනා කළේ මිනෝන් රත්නම් කියන ගායිකාව තමයි මේ පෙරහැර සම්බන්ධව ගීතය ගායනා කළේ. කුඩා අවදී දරුවෙකුගේ මුවින් නිකුත් වෙන වදන් මාලාවක් මේ පෙරහැරේ අසිරිය ගීතයෙන් පෙන්වුම් කරනවා. මේ මිනෝන් රත්නම්. Thank you. ජීවිත ඇසුරෙහි ඔබ මේ විඳින රසය මම හිතන්නේ ඔබේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වේවි. කොහොම ආදරණීය මතකයක් බවටපත් වේවි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ මෙවුරු ගීත ඔබට අමරණීය මතක සුවඳ හරහා සමීප කරන්න. ඉතින් ගොඩ දෙනෙක් අපිට හොඳ ප්‍රතිචාර මේ ගීත ඉදිරිපත් කිරීම පිළිබඳව ලබා දෙනවා වගේම මේ සමහර අය තාමත් ඉන්නවා තිලක් මහත්තයා දැන් මේ වගේ ගීතයක් අපි ප්‍රචාරය කරන්නේ බොහෝ දෙනාගේ රස විඳින උදෙසා. ඉතින් ඒකටත් උරණවන අයත් ඉන්නව නැතුවම නොවේ. ඉතින් මේ කාණ්ඩයක් බොහෝ උපේක්ෂාව සහගතව මතක් කරන්නට ඕනේ. ඉතින් එවැනි අයටත් මේකෙන් රසයක් ලැබේවා කියලා තමයි හිත සැනසේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. හරි කොහොම නත් කමන්නේ තව ඊළඟ ගීතයට යමු. ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා සමගින් ලතා වල්පොළ මහත්මිය ගායනා කරන අපූර්ව ගීතයක් තෝරාගෙන තියෙනවා. ජේ මිග්‍රන් පොන්ටේකින් ගත්තේ මේ ගීතේ කරුණාරත්න අධ්‍යක්ෂකර තමයි මේ ගීත රචනා කළේ. සංගීතවත් කළේ සංගීත අධ්‍යක්ෂකවරු දෙන්නේ. ටී.ආර්. පාපා දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරු ලංකාවට පැමිණ චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණය කළ අවසාන අවස්ථාව මේ. ඒක හරියට වැදගත්. ඔහු සමග අපේ එම්.කේ රොක්සාමි සංගීත අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වුණා මේ චිත්‍රපටයේ සංගීතය සැපීමේදී HM ග්‍රන්ථොන්තටිය චිත්‍රපටයේ සුජාගරාස මතක් කරොත් හොඳයි ගායනා කළේ ජේ.එම්. මිල්ටන් දෙදා සමග කලාසූරි ලතා වල්පල Thank you. හිටියා දෙදෙනා පාවී වගේ ඇත ගියා එයා කියලා මා විශ්වාස කරනවා. අමරණීය මතක සුවඳ අහගෙන ඉන්න ඔබට පිළිවන් ඔබ එවක් රසවින්ද ගීතයක් වෙන්න පුළුවන් කාලයක රසවින්ද නැති ගීතයක් වෙන්න පුළුවන් අපිට මතක් කරන්න ඒ වගේම අපේ දුරකථනයෙන් කතා කරලා වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් කියන්න තැපල් පතක් හෝ ලිපියකින් ඔබ ඉල්ලුම් කරන ගීත ඉදිරිපත් කරන මේ හැම දෙයක්ම අපි ඔබට වැඩසටහන වෙනුවෙන් අවකාශය හදලා දීලා තියෙනවා. කතා කරන්න පිළිවන් 0.66යි 22යි 600 0.66යි 22යි 600 කියන දුරකථන අංකවලින් අපි අමරණීය මතක සුවඳ ග්‍රැමෆෝන් කීතාවලිය සමග රැඳිලා ඉන්න වෙලාවේ අපි ඊළඟට යන්නේ තිලක් මහත්තයා තවත් බොහොම අපූර්ව ගීතයකට මම හිතන්නේ මේ ගීතය අර ඔහුටම අනන්‍ය වුණු ගායන ශෛලියක් ගොඩනගාගත්තු ගායකයෙකු විදිහට අපි ආදරය කරන සීටි ප්‍රනන්දු මහත්මයා ගායනා කරන්නේ කරුණාත දේශකර තමයි ඒ ගීතය රචනා කළේ. යුගයේ අනුරාධ ධර්මයේ අගෝස්තු මාසයේ මේ බොහෝ දුරට මේ සරුංගල් දකින්න ඔබත් දකින්න ඇති. අපි අපි ළමාවදීට යනකොට ළමානේ අපි තරුණ අවදීදී සරුංගලයක් හදලා උඩ ඇරලා සතුටක් ලබන අවස්ථාවල් තිබුණා. ඒක තමයි මේ සම්ප්‍රදාය. මේ ගීතය කරුණාත් අභිෂේකර ලියලා තියෙන ළමා පිටියක් සඳහායි. නමුත් සීටි ෆර්නැන්ඩෝට මේ ගීතය ගායනා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුණා මේ ඉතිහාසයේ මම ප්‍රකාශ කරන්නේ ගුවන්විදුලි වැඩසටහනකට සහභාගී වෙන්න ඔහු ආවහම මේ ගීතය පූර්ණ පූර්ණයෙන් දැනුණා උට එතුමා ඉල්ලගත්ත මේ ගීතය ගායනා කරන්න. මේ සීටි ෆර්නැන්ඩෝ සරුංගල සම්බන්ධව ගායනා කරපු ගීතය. Thank you. ගයන්නේ උලං කරේ හෙමින් කරේ දෙතන දුන්නේ උලං කරේ හෙමින් කරේ දෙතන දුන්නේ දෙමිතර සුදේ නතුනේ ලංකාවේ දෙමිතර සුදේ නතුනේ ප්‍රකාශ කරලා තියෙනවා මම හිතන්නේ දරුවන්ගේ ලෝකයටත් බොහොම සුන්දර නිර්මාණයක් බවට පත් වේවි. හරි අපි විශාරද නන්දා මාලනී ගායනා කරන ගීතයක් වෙත යන්න තිරක් මහත්මයා ඊළඟට. ඔව් මේ ගීතය 1968 ඉතාමත්ම ජනප්‍රිය 68 දැන්ට වසර ගණනාවක් ගත වෙලා මහගම ශේකර තමයි මේ ගීතය රචනා කළේ. අපේ පඬිත් අමරදේව සූරීන් සංගීතවත් කළා. බලන්න අනුරාධ අපි සංගීත ශ්‍රී ලංකා ගුවන්විදුලියේ අමරණීය මතක සුන්දර වාදනයන ප්‍රථම අවස්ථාව මේ ගීතය. ඉතාමත්ම ජනප්‍රියම එකට චිත්‍රපටයකට ඇතුළත් වුණේ දසොතුරු සිරිත. මේ නන්දා මාලනී රස විඳින්න ලැබුණාද ඒ ගීතය තුළ. ඒ වගේ රාත්‍රියකට මා විශ්වාස කරනවා එය ඔබට ඇත්තෙන්ම ඔබේ හදවතට සුවයක්ම ලැබුවා කියලා. හරි දරුවෙක් නලවන අවස්ථාවක්. ඔව්. ඊළඟට අපි යන්නේ ඊළඟට සුපෙම් හඬ ගායනා කරපු ගීතයක් වෙනුනේ. අනුරාධ මේ තනුව ඉතාමත්ම ජනප්‍රියයි. ඔබ දන්නවා මේ තනුවට අපේ ලංකාවේ ප්‍රසිද්ධ ගායක ගායිකවෝ කීප දෙනෙක් ගීත ගායනා කළා. ඒ තරම මේ තනුව ජනප්‍රියයි බයිජු බෝරා කියන චිත්‍රපටයේ තමයි මේ තනුව ඇතුළත් වුනේ නෞෂාඩ් කියන සංගීත අධ්‍යක්ෂකවරයාගේ රුක්මනී දේවි මේ ගීතය ගායනා කළා. මේ තනුවට. එම් රාජ් මේ තනුවට ගීතය ගායනා කළා. එච්.ආර්. ජෝතිපාලත් ගායනා කළා. මේ අපේ සුපෙන් බඳ ධර්මදාස වල්පොල එච්.එම්.වී තැටියකද. රචනා කළේ හෙබර්ට් සෙනවිරත්න සංගීතය කළේ ආර්.චන්ද්‍රසේන. තරම් කොයි තරම් මිහිරක් රසයක් ඒ ගීතය තුල තිබුණාද මේ වගේ වෙලාවක අපි අහනකොට ඇත්තම අපේ හිතුත් අපේ හදවතට පුදුමාකාර විදිහට මේ ගීතත් එක්ක බැඳිලා තියෙනවා කියලා ඔබට අනිවාර්යෙන්ම හිතේවි. මේ තමයි අමරණීය මතක සුවඳ. මේ මෙවුරු ගීත අපි ඔබට අහන්න අවකාශය හදලා දෙන වෙලාව. ඒ නිසා ගොඩක් දෙනෙක් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත්. ඉතින් ඒ සියලු දෙනාත් මතක් කරමින් මම හිතන්නේ මේ ධර්මදාස් වල්පොල මහත්මයාගේ ගීතය අහලා ගොඩක් දෙනෙක් සතුටු වෙන්නේ ඇති කියලා අනුරාධ විශ්වාස කරනවා. මේ ගීතේ ලයන්විතෝ ගෑනෝ මේ රාත්‍රීකට ඇතොසෙන් බොබිනෝ තාමත් නේ. ඔව්. මේ ජනප්‍රියතනෝ බලන්න කොයිතරම් අපූර්වට නිර්මාණය වුණාද කියන එක අපේ ගායක ගායකවත් හින්දි ගීතයට නොදෙවින ලෙස මේ ගීතේ ගායනා කළා. ඒ වගේම තමයි තිලක් මහතා අපි ඊළඟට යන්නේ ගී රචින සහ නිලි රචින විදියට අපි හඳුනා ගන්න මේ ආදරණීය හඬ ඔබට රස වින්දනය කරන්න ඉඩකඩ ලබා දෙයි. කොලම්බියා ග්‍රැම්ෆෝන් තැටි ගීත උපුටාගත්තේ. ඔබටම සෙනවිරත්නමයි මේ රචනා කළෙත් සංගීතවත් කළේ ආර් සුදර්ශන. ගීතේ ගායනා කළේ ඔබ කිව්වා වගේම ඒ අසහාය නිලි රචින ගීත කෝකිලාවේ රුක්මනී දේවී. 012යි 2283 කියන අපේ දුරකථන අංකත් වෙන් කරවන් තිබෙනවා මිතුරනි මේ වෙලාවේ ඔබට කතා කරන නම්බරේ මතක සුවඳට ඔබ කැමති ගීතයක් තියෙනවා නම් මතක් කරන්න අපේ වැඩසටහන පිළිබඳව අදහසක් කියන්න මේ ඉඩ අපි වෙන් කරවා තබන්නේ. දැන් අද දවසේ තවත් ගීත කිහිපයක් අහන්න පිළිවන්කම ලැබෙවි අපිට තිබෙන කාල වේලාවත් එක්ක. අපි ගුවන්විදුලිය නිර්මාණය වුණු ඉතාම රසවත් වුණු ගීත වගේම ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයෙන් තමයි මේ ගීත තෝරාගෙන ඔබට මෙලෙස රස වින්දනය කරන්න ඉඩ කඩක් ලබා දෙන්නේ. අපි තවත් බොහොම අපූර්ව ගීතයකට යනවා. මේ ගීතයත් මිල්ටන් පෙරේරාගේ හඬින් තමයි අපි රස වෙදින්නේ. ධර්මශ්‍රී ගමගේ තමයි ගීත රචනා කළේ. සංගීතවත්කලේ ප්‍රේමසිරි හේමදාස. මේ ගීතයත් මේ අර හංකිති සුරතල් නටන සරුංගල මේ මේකේ තියෙනවා මේ සරුංගලයක් පාවෙන මේ මට මතක ඇදිට මේ පින්තූරේ තියෙන ඒ වගේ දර්ශනයක් සෙන්සුම කොතනද? සරුංගලේ කැඩිලා යනවා නූලෙන් පාවෙලා යනවා. අපි ඉස්සෙල්ලා සරුංගලයක් ගැන කතා කළා. ගීතෙකි. මේ සරුංගලේ ජීවිතේට සම කරලයි තියෙන අනුරාධ. ඒක මූල කැඩලා ගියාම ජීවිතේ නිකන් ඔය විභාගات පාවෙලා යනවනේ. ඔය හැරේ ඒ සරුංගලේ ගිහිල්ලා පැටලෙනවා විනාශ වෙනවා. ඔහේ ගෙවන ජීවිත නේද? අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ රචනා වුණේ. ඉතාම අපූර්වයි. මේ ගීත ලෝකයේ කඳුළු බිඳුව ජේ.ඒ. මිල්ටන් පෙරේරා never අපේ අමරණීය මතක සුවඳ අතරේ මේ ගීත රස විඳින්න ලබා දෙන වෙලාවේ මිල්ටන් පෙරේරාගේ ගීතෙන් පස්සේ තවත් බොහොම අපූර්ව ගීතයකට අපි යන්න කැමතියි. කලාශූරි ලතාවල් පොළ සමගින් අරෝශාන්ති තමයි මේ ගීතය ගායනා කරන්නේ. කොලොම්බියා තැටිකට තමයි මේ ගීතය ඇතුළත් වෙලා තිබුණේ තිලක් මහත්තයා. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දරත්වයේ කැටි වෙනවා මේ අපි මේ පරිසරේ ශ්‍රී ලංකාව කොයිතරම් සුන්දර රටක්ද කියන එක මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ රචනාවලිය කරුණාන්ත අධේශේකර අනුරාධ හිල්ලි සෝමපාල ශූරින් සංගීතවත් කළා. Thank you. जल हले तीत गल तारा ಮನರಂದೇ ಮಿಹಿರಿ ಮುದ್ದು ಸುಗಂಧೆ ಮನರಂದೇ ಮಿಹಿರಿ ಸುಗಂಧೆ ಮೇವನೆ ಪಾಠ ಮಲ್ಪಿಸಿದೆ ಮನರಂದೇ ಮಿಹಿರಿ ಮುದ್ದು ಸುಗಂಧೆ ජන ගාන නියෝජනය කරපු ගායකයෙකු මුල් යුගයේ අපේ රසවින්ද ගීතයක් තමයි අද අපි තෝරාගෙන තියෙන්නේ. 40 දශකයේ දවවන් රදව. හරි. අපි ආරම්භ කළේ 70 දශකයේ 40 දශකයේ ඩාලේ. ඒ ආරම්භ ඉබ්‍රාහිම් මාස්ටර් තමයි ගීතය ගායනා කළේ. යුඩි බෙරර මාස්ටර් රචනා කළා. ප්‍රොෆෙසර් මොහමඩ් ගෞස් සංගීතවත් කළා මේ කොලොම්බියාට ඇටියේ. අපේ බුදුන් වහන්සේගේ විදුර ජාතක ඇසුරෙන් තමයි අනුරාධ මේ ගීත රචනා වෙලා තියෙන විදුර පණ්ඩිත යන තියෙන වර්ණාවක රාද පණ්ඩිත නාග විමාන මේ ඒආර් ඉබ්‍රාහිම් මාස්ටර් අන්දාද මේ තැටි ලබා දීමේදී මට දව වටිනා මිත්‍රයෙක් මුණ ගැහුණ අලුතෙන් ඔහුගව විශාල ග්‍රැෆෝන් තැටි සංඛ්‍යාවක් තියෙනවා අමරදී මතක සුන්දර දෙන්නම් කියලා වාදනය කිරීම සඳහා වරකපොළ මාහේනේ සමන් තිලකරත්න සමග නිකදලුපත උයන්දන් ගුණරත්න බණ්ඩාසා බණ්ඩාර රත්නයන සොහොයුරන් මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එසේනම් මිතුරනි මේ ගීතයත් සමගින් අද දවසේ අපි අමරණීය මතක සුවඳින් සමගන යන ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව ඔබට ලියන්න පුළුවන් අපේ ලිපිනේ නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය තඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය තඹුල්ල. අදත් බොහොම ස්තුතියි කියලා කියන අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා මේ ගීත ලබා දෙමින් අදත් වැඩසටහන වසවත් කරගන්නට අපට දායකත්වය ලබා දුන්නේ මීගමේ කලාභූෂණ සම්මානලාභී තිලක් චන්දසේන වැලිතල මහත්මයා. ඒ වගේම අදත් වැඩසටහන පටිගත කළ සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පටුව ඔබ සියලු දෙනාට දරුවන් සරණයි. पण्डितनागवि පණ්ඩිත නාග විමානේ දොහිමි විදුර පණ්ඩිත